ඊළඟට රාණි රාජපක්ෂ මහත්මිය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔව් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මම කරුණ පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඔබ වහන්සේගෙන් අවශ්‍ය වෙනවා ඒකට අවසරයි දැන් ඔබ වහන්සේ ඉස්සර වෙලා සඳහන් කළ මధుපිණ්ඩික සූත්‍රයට ආපහු ගියොත් එතන තියෙනවානේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කුඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන තැනට එනකන් ස්වාමීන් වහන්සේ පුරාණ කර්ම ය නිසා නේද වෙන්නේ. ඔව් ඒ පුරාණ කර්මත් එක්කලා තමයි එතනට එනකන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර වහන්සේ කිව්ව විදිහට මේ බුදුරජාණන් වහන්සේට පවා එතන ඒ දක්වා එන්නේ ඒක නිසායි. ඔව් දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට උන්වහන්සේ පෙර භවෙහි කෘෂ්ණාව ශ්‍රය නොකොට අභාවයට ගිය නිසානේ අවසාන භවයේ පස්චිම භවික බෝසත්වරයෙක් හැටියට නැවත සිද්ධාර්ථ කුමාරයා හැටියට ප්‍රතිසන්දි විඥානේ පහළ වෙන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි විඥානේ පහළ වුණාට පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ. එතනින් එහාට මේ ඉතුරු ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා කියලා කියන්නේ වේදනාපච්චය තණ්හා කියන තැන ඇති නොවන තැනට අන්න අර ක්ලේශයන් ටික අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරනවා. එතකොට එතනින් පස්සේ එතනින් එහා ටික එතකොට අදාළ වෙන්නේ නැහැ. එතනින් එහා ටික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි අර දක්වා මොනවද නාම රූප සලායතන පස්ස වේදනා ඒ ටික බුදුරජාණන් වහන්සේට පව අත්විඳින්න වෙනවා එතකොට ඔව් පූර්ණ පූර්ව වශයෙන් ඇති වෙන කුසල කුසල කර්ම වශයෙන් එතකොට මේ මදුපිණ්ඩික සූත්‍රයේ නැහැටියට අර යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති කිව්වම ඒ ටික පුද්ගලයා විශ්ිකරණ එකක් නේ ඔව් එතකොට ප්‍රපංචකන ඉඳලා ප්‍රපංචයට පුද්ගලයා යටත් වෙනා වගේ ස්වරූපයක් කියලා හිතෙනවා. ඔව්. ඒ ස්වාමීන් වහන්සේ එතකොට දැන් අර මහනිදාන සූත්‍රයේ තියෙනවානේ වේදන විඥානපච්චය නාම රූප නාම රූපපත් නාම රූපපච්චය විඥාන විඥානපච්චය නාම රූපක් කියලා ඒක ඒක සිද්ධ වෙන්නේ අන්‍යෝන්‍ය ස්වාමීන් වහන්සේ මේ අන්‍යෝන්‍ය වශයෙන් ඒක වෙන්නේ සංජානනයේ ඉඳලාද දැන් වේදනා පච්චය නාම රූප නාම රූප පච්චය වේදනා නෑ දැන් වේදනාව දක්වා එනකන් සිද්ධ වෙන්නේ ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් නේ නාම රූප නිසා සලආයතන පහළ වෙනවා සලආයතන නිසා ස්පර්ශය පහළ වෙනවා ස්පර්ශය නිසා වේදනාව පහළ වෙනවා එතකොට ඒතනත්තාට ඒ වේදනාව දක්වා ක්‍රියාවලිය අර නාම රූප නිසා තමයි හටගන්නේ. එතකොට වේදනාපච්චය නාම රූපං කියනකොට අර වේදනාව නිසා දැන් ඒ තනත්තාට ආපහු අර ඔහුගේ චිත්තචෛසික ක්‍රියාවලිය සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. දැන් වේදනාව නිසා හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම නිසා එතනින් එහාට ප්‍රපංච විතර්ක ප්‍රපංච ආදී ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ඔන්න නාම ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නාම ධර්ම ටික ක්‍රියාත්මක වෙනකොට ඊට අනුරූපීව රූප ධර්මත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔහුගේ ඒ සිතට අනුව චිත්තජ රූප, කර්ම වේගයට අනුව කර්මජ රූප ඒ ඒ සියල්ලක්මත් ඒත් එක්කලා ක්‍රියාත්මක. එතකොට ඔබතුමී කිව්ව හරි එතනින් එහාට අර සංඥානනයත් එක්කලා තමයි වේදනාපච්චා නාම රූප කියන තැනට ආපහු ප්‍රත්‍ය වෙන්නේ. ඉතාලගත්තේ දී හරි නේද ස්වාමීන් ඔව් ඔව් ඒක නේද. ඉතින් ඔබ මාසෙට ඊටාම පිසිදු වේවා. බයිත් තරවසනයි.